ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාල ඒ උතුම් මග නිර්වාණ මාර්ගය විසුද්ධි මාර්ගය ඔස්සේ ඒ නිවන අවබෝධ කරන ආකාරය අපි පැහැදිලි කරනවා. දැන් අපි දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. පිරිසිදු වීම හතරක් මීට කලින් දේශනා කරලා තියෙනවා. හොඳටම පිරිසිදු වීම. පළමුවෙන්ම සීලය. හොඳට පිරිසිදුයි. දෙවෙනි එක චිත්ත විසුද්ධිය. සිත බොහොමත්ම පිරිසිදුයි. නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. තදාංග වශයෙන් විස්කම්බන වශයෙන් නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ චිත්ත විසුද්ධිය. දිට්ඨි විසුද්ධියේදී අපි කොටස් වලට කැඩුවා වෙන් කරා විවිධ ආකාරයට. කොටස් 10 ගානකට වෙන් කරත් අපි අවබෝධය සඳහා 201ක් වෙන් කරගත්තා. ඒ 201 පරීක්ෂා කරලා බැලීම භාවනා. ඒ භාවනාව තුළින් ඒ කරුණු 201 අපි පරීක්ෂා කරලා බැලුවා. අපිට හම්බුණා සංක්ෂිප්ත කරලා ගත්තාම කොටස් දෙකක්. නාමංච රූපංච. සිතහ සිතුවිලි වලට ඇතුළත් කරන්න පුළුවන් ඒවා නාම ධර්ම. අනිකුත් සියලුම ධර්මයන් රූප ධර්ම. සුද්දාස්තික කලාප. මේ කොටස් දෙකට විතරයි බෙදන්න පුළුවන් කියන කාරණය අපි දිට්ටි විසුද්ධියේදී ඇති කරගත්තා. ඉන් පස්සේ අපි කාංකා විතරණ විසුද්ධියෙන් බැලුවා ඒ නාම රූප දෙක ඇති වෙන හේතු. ඒ හේතු බැලුවා. විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් බැලුවා. සිතහා සිතුවිලි ඇති වෙන හේතු හෙව්වා. සතර මහා ධාත්වය සුද්දාෂ්ටක කලාපයන් විවිධ හැඩයන්ගෙන් යුක්තව අපිව මුලා කරලා තිනවා. අපිව රවට්ටලා තිනවා. විවිධ වර්ණ ගන්නලා, විවිධ හැඩතල හදලා, විවිධ ආකාරයෙන් විවිධ විදිහට අපේ මනස දැහැ ගන්න පුළුවන් ආකාරයට ඒවා සකස් කරලා අපි ඒවට අහු වෙන්නේ නැතුව අපේ නාම රූප ධර්මයන්ගේ හේතු හේතුන්ගෙන් හට ගන්න බව මනාව විස්තර කළා. ඔය ඇත්ත ඒව ඇහුවනම් මනාව පැහැදිලි. හේතුන්ගෙන්ම හැටගන්නේ. නිවන හැර අනිකුත් සියලුම ධර්මතාවයන් හේතුන්ගෙන් හටගන්නේ. ඒක හැමමම තමයි. ඒක සහතිකයි. ඒක පැහැදිලි කරගත්ත අපි ඒක තේරුම් ගත්ත අපි ඉන්පස්සේ ආවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට. ඒකට පිළිවෙලින් එන ගමනක්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධියට උපකාර කරගත්තා. චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධියට උපකාර කරගත්තා. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට උපකාර කරගත්තා. දැන් කාංකා විතරණ විසුද්ධිය අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට උපකාර කරගන්නවා. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. නිවැරදි මග යනවද නොමග යනවද? අපි තෝරගන්න ඕනේ නිවැරදි පාර. නිවැරදි මඟ. ඒ නිවැරදි මඟ නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එන අවබෝධයයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය දුකයි. සියලු සංස්කාර ධර්මය අනාත්මයි. කියන්නේ මනා අවබෝධය. නිවැරදි අවබෝධය. ඒ අවබෝධය ස්ථිර වෙන්න ඕනේ. ඒක වැනෙන්න බෑ. එක වෙලාවකට අපි කල්පනා කරනවා අනිත්‍යයි කියලා. දුකයි අනාත්මයි කියලා කල්පනා කරනවා. ආයි මොහොතකින් වෙනස් වෙනවා. අනිත්‍ය දේවලුත් ලෝකේ ඇති. සැප දේවලුත් ලෝකේ ඇති. ආත්ම දේවලුත් ලෝකේ ඇති. එහෙම ගත්තයි ලෝකේ අනන්ත ඉන්නවා. නිත්‍යයි කියලා ගත්ත අය, සැපයි කියලා ගත්ත අය, ආත්මයි කියලා ගත්ත අය ලෝකේ ඉන්නවා. ගොඩාක් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. හොඳයි. එහෙනම් ලෝකේ ගොඩාක් දෙනා නිත්‍යයි කියලා දාගෙන තිනවා අපි පරීක්ෂාව තුළින් හොයාගන්න ඕනේ අනිත්‍යද කියලා. එයාලා නිත්‍යයි කියනවා අපි බලන්න ඕනේ ඒක නිත්‍යද අනිත්‍යද කියලා. එයාලා කියනවනම් බුදුරජාණන් වහන්සේ ඇර මේ අනිකුත් දික්ටි ගැන කියන්නේ අන්නයි කියනවනම් සපයි සපැති දෙයක් තියෙනවා ලෝකේ. එහෙම කියනනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියලානේ. එහෙනම් අපි බෙදලා බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරියද? එහෙම නැත්නම් මේ අය කියන ඒවා හරියද? අපි පරීක්ෂා කරනවා, විභාග කරනවා, බෙදලා බලනවා. සමහර අය කියන ආත්මයක් තියෙනවා කියලා. එදත් හිටියා. අදත් ඉන්නවා. ආත්මයක් තියෙනවා. භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආත්මයක් නෑ. අනාත්මයි. අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි. නিত্য ස්ථිර සදාකාලික දෙකට දෙයට ආත්ම කියනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවනම් ඒකට ආත්මය කියනවා. අපි පරීක්ෂණය තුලින් හොයාගන්න ආත්ම ධනාත්මද කියලා. ඒ කරන පරීක්ෂණයට භාවනා කියනවා. ඒ කරන පරීක්ෂණය ඒ භාවනාව විදර්ශනා භාවනාව. විශේෂ දර්ශනය. හොඳයි බලමු අපි අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්යයි සැපයි ආත්මයිද කියලා. කරුණු විභාග කළා අපි පසුගිය සතිවල. අසකන පිළිබඳ විභාග කළා. අපි අද දෙකක් එකට එකතු කරලා ගන්නවා. නාස්‍ය ඉදිවයි. හ්ම්. නාස්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාණ පරිඤ්ඤා. ඥාත පරිඤ්ඤා. නුවණින් දැනගත යුතුයි. මොකද්ද? රූපයේ තියෙන ද නාස්‍යයිති රූපේට. රූපයේ තියෙන බිඳෙන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතිව නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ රූපේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක්. ඒ රූපේ තියෙනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තමන් නිවැරදිව පරීක්ෂණය තුළින් හොයාගෙන ස්ථිර කරගත්තා නම් ඒක තීරණ පරිඥා. තීරණය කළා වූ හරි අනිත්‍ය දුක්ඛ අනාත්මයි. තමන් තීරණය කරනවා. ඒ කියන්නේ එකයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්න බෑ. ඒකට කියනවා තීරණ පරිඥා. අනිත් එක ප්‍රහාණ. ප්‍රහාණ පරිඥා කියලා කියන්නේ අර නিত্য ස්වභාවය සහ මුලින් අයින් කළා. නিত্যයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ ස්වභාවය සහ මුලින් අයින් කළා. සැපයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ ස්වභාවය අයින් කළා. ප්‍රහාණය කරනවා කියන එක. ඒ කියන්නේ සදාටම අයින් කළා. ප්‍රහාණය ආයෙ එන්න බෑ. ආයි දැන් සිතට අනුගත වෙලා තියෙන්නේ සිතේ සටහන් වෙලා තියෙන්නේ සිතේ නිවැරදිව පිහිටලා තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. එහෙනම් ප්‍රහාණය කරනවා අනිත්‍යයි කියලා සිතට අනුගත වෙච්ච තැන නිට්ටයයි කියලා තියෙන සිතුවිල්ල සාමුලින් අයින් වෙනවා. දුකයි කියලා අවබෝධ වෙච්ච ස්ථාවර වෙච්ච ඒ මනස සනිට්ඨහන් වෙච්ච සිත ස්ථිරව පිහිටපු ඒ සිතුවිල්ල ඒක තමයි දන්නා අර තීරණය තුළින් හරි දුකයි. එහෙනම් සැපයි කියන එක අපි ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරනවා කියන්නේ අයින් කරන්න ඕනේ. සැපයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියානම් යම් දෙයක්. මෙච්චර කල් හිතාගෙන හිටියානම් ආත්මයි කියලා අපි තීරණයක් ගත්තා. හොයලා බලලා පරීක්ෂා කරලා අපි තීරණය කළා අනාත්මයි. එහෙනම් ආත්මයයි කියන එක මනසින් අයින් වෙන්න ඕනේ. සදහටම අයින් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක කරන්නේ? පරීක්ෂණයක් තුලින් හොයා ගන්න. දැන් අපි ගත්ත එකට නාස්‍යයි දිවයි ගත්ත දෙකම එකට එකතු කළා. මේ දෙකට මේ ධර්මතා දෙකට කියන්නේ රූප කියලා. රූප කියන්නේ සතර මහ භූත. සුද්දාෂ්ටක කලාපය. නාසයයි දිවයි සුද්දාෂ්ටක කලාපය. නාසය කියලා සම්මුති වචනයක් යොදාගත්තට මේක නිර්මාණය කළේ කලාප සමූහයෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එයාට තමයි මේ නාසය ක්‍රියාත්මක වෙන්නේ දිවෙත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍යයි කියනනේ. දැන් අනිත්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයි වෙන්නේ ආයශ ත්‍රිසක්ෂණ 17ක් නිසා. චිතක්ෂණ 17ක් තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. ତොර චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඒක අපට පෙන්නනවා තියෙන බවක්. පවතින බවක්. තියෙන බවක් පවතින බව පෙන්නනවා නාම ධර්ම දෙකකින් හා රූප ධර්ම දෙකකින්. නාම ධර්ම දෙක තමයි කර්මයයි සිතේ ප්‍රවෘත්තියයි. සිතේ ප්‍රවෘත්තිය නාම ධර්මයක්නේ. කර්මය කියන්නේත් නාම ධර්මයක්. නාම ධර්ම දෙකක්. සීත උෂ්ණ හා ආහාරය රූප ධර්ම දෙකක්. සීත උෂ්ණ සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. ඒක නිසා රූප කිව්වා. ආහාරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. රූප කිව්වා. එහෙනම් රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකක් නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන අර චිතක්ෂණ 17ත් තුල ඇති වෙලා නැති වෙනවා ඒක ඒ නැති වෙන ධර්මතාවයන් ඉදිරියට ඇදගෙන යන්න නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. දැන් අපි හොයනවක පටන් ගත්ත තැන. ක්‍රියාවක් යම් තැනකින් පටන් ගන්න ඉබේ. මේ භවයේ ප්‍රතිසන්දි ගත්තා මවගේ ගර්භාෂය. එතනදි පටන් ගත්තා. පෙර භවය ගැන මේ කතා කරන වර්තමාන භවය. මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන ඉඳන් පටන් ගත්තා. විඥානපච්චා නාම රූපං. විඥාණය බැස්සද යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්තා. විඥානයේ යුක්තාණුවට සම්බන්ධ වුණා නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. එහෙනම් පටන් ගත්තේ කොහෙද? ප්‍රතිසන්දිය ගත්ත තැන. එතන ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ මොහ මේ භවයේ අවසාන අවස්ථාවට අවසාන චුතිසිතට යනකම්ම ඇති වෙලා නැති වෙනවද? කොච්චර කෙටි කාලයකින්ද? චිතක්ෂණ 17ක් තුල. ඇති වෙනවා නැති වෙනවා. නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. ඇදගෙන යන්න. ඒ ඇති වෙනස් ඇති වෙනසනේ නැති වෙනවා නම් මේ පවතින බව පේන්නේ. මේ නාසයක පැවැත්මක් තියෙන බව පේනවා. ඒතොර දිවේ පැවැත්මක් තියෙන බව පේනවා. එතකොට ඒ ඇදගෙන යන්නේ අර රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකෙන් ඇදගෙන යන. එහෙනම් අර ඇති වෙලා සෙනෙන් චිතක්ෂණ 17ක් ඇතුළත ඇතිව නැති වෙනවා නම් බුදුරජාන් වහන්සේ ඒකට ලස්සන වචනයක් කිව්වා. උදේ වැය. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති වෙනවා. එතකොට අර ඊ타ත්ම කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා. එතකොට නিত্য හැටියට දර්ශනය වේද අනිත්‍ය හැටියට දර්ශනය වේද? හැබැයි අර ඇතිව නැති වෙන ස්වභාවය මනසට ස්ථාවර වෙන්න ඕනේ. සහතික වෙන්න ඕනේ. අර දර්ශනය තුලින්. චිතක්ෂණ 17ක් තුල ඇති වෙනව නැති වෙනව. හැබැයි පැවැත්මක් තියෙන බව පෙන්නනවා කම්මචිත්ත ඍතු ආහාර වලින්. පෙන්නනවා තියෙන තියෙන තියෙන බව. නමුත් නැහැ. ක්‍රියාවක් තියෙන්නේ. අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක්. ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ඇතිව නැති වෙන බව අපේ මනසට හොඳට සහතික වුණොත් නিত্য ලක්ෂණයේද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය ලක්ෂණයද කියන එක අවබෝධ වෙයිද නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කිව්ව එක හරිද එතකොට? ତර මේ භවයේ ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඇතිව නැති වෙනොත් ඇතිව නැති වෙනවා. හැබැයි මායාවක් විසින් අපිව රවට්ටලා තියෙන මේ ඉන්නේ මේ තියෙන්නේ නෑ කියන්නේ කොහොමද? විභාග කළා බලපු කෙනාට තමයි මේක නැති බව පේන්නේ. සම්මුතියෙන් හෙවත් ප්‍රඥප්තියෙන් බලන කෙනාට පේන්නේ තියෙන බව. ඒ අවිද්‍යාව. ඒක අවිද්‍යාවයි. විද්‍යාව උපදවාගෙන ධර්මය තුල සිත පැවැත්වීමෙන් කරන පරීක්ෂණය තුලින් ලබා ගන්න අවබෝධය තුල පෙන්වන්නේ නැති බවක්. ඇතිව නැති වෙන ඇති වෙන ස්නේ නැති වෙනවා. ඒ චිතක්ෂණ 17යි නේ ආයශ. ඇති වෙන ස්නේ නැති වෙනවා. ඒතර ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදය කියන වචනේ. නැති වෙන බව දේශනා කරන වේ කියන වචනේ. දැන් එහෙම එකක් තියනවාද එතකොට? තියෙනවා. නාසයේ දිවේ තියෙනවද? අපි අනිත්‍ය පසුගිය සතියේ දේශනා කරා. ඇසයි කනයි පිළිබඳව. එහෙනම් ඇතිව නැති වෙන බව අපේ සිතට සහතිකද? එහෙනම් ඉතින් අනිත්‍ය කියලා අනිත්‍ය දර්ශනය ලස්සන්ට පැහැදිලියි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඇස් දෙක පියාගෙන වම් අත උඩි දකුණු අත තියාගෙන මොන තරම් මිමුණුවත් මෙනෙහි කළත් අනිත්‍යයක් දකින්නේ නැහැ. අනිත්‍ය කියන එක දර්ශනයක්. අනිත්‍ය ලක්ෂණය දැකිය යුතු එකක්. දැන් ඒ උදේවැය හට ගන්නසනේ නැති වෙන බව මනසට හොඳට දර්ශනය වුණොත් ආය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේද? ද අනිත්‍ය පෙනෙනවද? අනිත්‍ය පේනවා. අන්න බුදුරජාණන් වහන්සේ. ඒතර අපිට පේන දෙයක්නේ අපි සහතික කරගන්නේ. නොපෙනෙන දෙයක් අපිට සහතික කරගන්න බෑ. පෙනෙන දෙයක් තමයි අපි සහතික. ඔව් මම දැක්කා. මට පේනවා. මේක මෙහෙම වෙනවා. මේක තමයි සත්‍ය. අන්න අනිත්‍ය ලක්ෂණය අපිට ප්‍රකටයි. අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවද යම් ප්‍රමාණයකට? ඒ ප්‍රමාණයට උද්‍යව්‍ය ඥානෙ වර්ධනය වෙනවා. ඒ අනිත්‍ය දර්ශනය පෙනෙන්න ගත්ත තැන ඉඳලා පේන්නේ නැතිව නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන. එතකොට ඒ අනිත්‍ය දර්ශනය තුළ ඇතිව නැති වෙන බව ඒකට කියන්නේ උද්‍යව්‍යා ඥාන දර්ශනය. උදය හට ගන්නවා වැය කියන්නේ නැති වෙනවා ඥාන කිව්ව නුවණට දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍යා ඥාන දර්ශනය මේ නාම රූප දෙකේ දැන් හේතුනේ අපි හොයාගත්තේ. දැන් මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි අපි බලන්නේ. සත්‍ය ගැන නෙමෙයි. නාස්‍ය රූප ධර්මය, දිව රූප ධර්මය. එහෙනම් රූප ධර්ම කියන්නේ සුද්දාස්ඨක කලාප. එහෙනම් අපි බලන්නේ ඒ රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය. පුජ්‍යලෙගේ අනිත්‍යතාවයක් නැහැ. පුජ්‍යලෙ නැහැ. ලෝකේ නැහැ පුජ්‍යලෙ. සම්මුති ලෝකේ දාගෙන ඉන්නවා. මනස තුල පුච්චලෙක් ඇඳගෙන චිත්‍රයක් මගෙන් ඇඳගෙන පුජ්‍යලයක් කියලා දාගෙන ඉන්නවා. හැබැයි මනස පරමාර්ථයට ආපු ගමන් පුජ්‍යල සංඥාව මනසින් බැහැර වෙනවා. හැබැයි මේ බැහැර වීම සහතික වෙන්න ඕනේ. පුජ්‍යලෙන් නෑම කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්වා. පුජ්‍යලෙක් නෑ. සත්‍යෙක් නෑ. නිස්සත්. සත්‍යෙක් නෑ. නිචීව. ජීවයක් නෑ. එහෙනම් ତොර ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම අරගෙන යන්නේ උදේවහ කියන ඒ ස්වභාවය තුළ නෙමෙයිද? ඒ තුළ දැర్శණය වෙනවා නිට්ටය. ඒ තුළ හැබැයි ඒක හොඳට මෙනෙහි කරලා සතියහා යෝනිසෝ මානසිකාර්යය උපකාර කරගෙන හොඳට නිතරම මෙනෙහි කරන්න ඕනේ. නිතර විමසන්න ඕනේ. නිතර කල්පනා කරන්න ඕනේ. නැත්තම් මේ කියන වෙලාවට හොඳට වැටහෙනවා, තේරෙනවා. හැබැයි ආයි ගිහිල්ලා අපි නිත්‍ය සංඥාවට වැටෙනවා. සැපයි කියන සංඥාවට වැටෙනවා. ආත්මයි කියන සංඥාවට වැටෙනවා. ඒ තමයි අවිද්‍යාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැකීම තුල තමයි සහතික වෙන්නේ. දැන ගැනීම තුල සහතික කරන්න බෑ. සහතික වෙන්නේ තමන්ගෙම මනසින් හරියටම දැක්කට පස්සේ තමයි සහතික වෙන්නේ. එදාට සහතිකයි. එහෙනම් මේ භවයේ පටන් ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම ඉපද බිඳිනවා. ඔව්. ඉපද බිඳිනවා නම් ඒ ස්වභාවය පෙරලනව නේද? විපරිණාමයි. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. වෙනස් කරනවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් එහෙම තිබුණද නැද්ද කියලා බලනවා අපි. දැන් ප්‍රතිසන්දි විඥානයේ මෞකසේ බැසගත් තැනදීම තිබ්බ නාසය හා දිවදොය තියෙන්නේ. එහෙම නැත්නම් වෙන දෙකක්. ඒ දෙකක් නෙමෙයි වෙන දෙයක්වත් නෙමෙයි. දැන් ඒ දෙක නම් මෙච්චරක් විතර තියෙන්න එපා නෑ. දිවත් එහෙනම් මෙච්චරක චූටියට තියෙන්න එපා. ලදරු වයසේ උඩුකුරුව සයනය කරන චූටි දරුවා. ආ. එහෙනම් ඒ නාසයයි දිවද එහෙම නැත්නම් වෙන නාසයකුයි දිවකුයි ද පෙරලි පෙරලි ආපු එකත් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ආපු එකක්ද තියෙන්නේ වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ආපු එක ඒ වෙනස් වෙවි වෙනස් වෙවි ඒ ප්‍රවෘත්ති ඒ පැවැත්ම තුල තියෙන උදේවැය නෙමෙයි ඇතිවීම නැතිවීම නෙමෙයි එතකොට එහෙනම් අපි නිත්‍යය කියලා ගන්නවද අනිත්‍යය කියලා ගන්නවද සදාකාලික වශයෙන් පැවතුනාද ස්ථිර වශයෙන් පැවතුනාද తాවකාලික වශයෙන් පැවතුනාද අස්ථිර වශයෙන් පැවතුනාද නිට්ටය ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි ඒක තමයි උත්තරේ එහෙනම් අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි නම් පෙරළුවා නම් විපරිණාම ධර්මයක් නම් ඇතිකලේ නিত্য ස්වභාවයෙන් පැවතුනේම නැත්තම් අනිත්‍යයි. හරිද දැන්? පැහැදිලිද කියන එකට ගැඹුරුයි ටිකක් හොඳට නොනින් නිමසන්න. එහෙනම් අනිත්‍යයි. හොඳයි මේ අනිත්‍ය වූ ධර්මය පුංචි පැවැත්මකට එනවා. පුංචි පැවැත්මකට එනවනේ. දැන් මේ තියෙන බව පෙන්වන්නේ. මොහතකට හරි තියෙන බව පෙන්වනවා. නාසය. අර මනසින් කොච්චර අවබෝධ කරගත්තත් මොහතකට හරි මේ තියෙන බව දිවත් නාසය තියෙන බව පෙන්වනවා. ඉතින් පුංචි පැවැත්මකට එනවා. හැබැයි වෙයිලා જાතියෙන් පෙළුවේ නැද්ද? ජාතින් කියන්නේ නැවත නැවත නැවත හටගෙනවා. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනව වෙනුවට කම්ම චිත්ත නාම ධර්ම දෙකක් ආ රූප ධර්ම දෙකක් උපකාර වෙලා නැවත නැවත පහල කෙරුවේ නැද්ද? ඒකට කිව්වා ජාති. දනාස්‍ය හා දිව දිරන්නේ නැද්ද? දිරනවද? ජරා. ඔය සුද්දාස්ත්‍රක කලාප කොටස් දෙකේම ආබාධාවේ නැද්ද? හ්ම් ව්‍යාධි. අර චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වුණා බිඳිලා අතුරුදහන් වුණා ඒ ශනික මරණය. ජාති ජරා ව්‍යාධි මරණ. තියෙනවා 14ක්. ඔය නාසයේ දිව නිසා යම් අවස්ථාවක ශෝක වෙනවා. කනගාටු වෙනවා. හඬනවා, වැළපෙනවා. දුක් දෝමනස්යන් නැති වෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් නෙමෙයිද තියෙන්නේ. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා. ඒක සැපයට පක්ෂද දුකට පක්ෂද? නිරන්තරයෙන් පෙළෙන ස්වභාවය, නිරන්තරයෙන් පීඩාවටපත් කරන ස්වභාවය සැපයට පක්ෂද දුකට පක්ෂද? ඒ නිසා දුකයි. සැපයට නෙමෙයි පක්ෂ. දුකටයි පක්ෂ. ඒ නිසා දුකයි. හොඳයි. දැන් අපි හිතනවා මේක අනේ පෙලන්න එපා මේක මහ වදයක් නේ. මේ පීඩාවක් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා පෙළනවා මේ පුංචි පැවැත්මකට එනවා පැවැත්මකට එන්න එපා කිව්වට අහන්නෙත් නැහැ පුංචි පැවැත්මකට එනවා ආප් එක ඒ විදිහට පවතින්න කිව්වට අහන්නෙත් නැහැ ශනේම් බින්දෙනවා ඒතර බින්දිලා අතුරුදහන් වෙන්න එපා කිව්වට අහන්නෙත් නැහැ ඒතර මේක જાතියෙන් පෙළන්න එපා කිව්වට අහන්නෙත් නැහැ ජරාවෙන් පෙළන්න එපා කිව්වට අහන්නේ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පෙළන්න එපා කිව්වට අහන්නේ නැහැ පීඩාවටපත් කරන්න එපා කිව්වට අහන්නෙත් නැහැ දැන් එහෙම අපි කිව්වොත් අහයිද? ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, හැඬීමෙන්, දුක්ඛ දෝමනස්යන්ගෙන් මේ සුද්දාස්ත්‍රක කලාප පෙළන්න එපා, පීඩාවට පත් කරන්න එපා කියලා අපි කිව්වොත් අහයිද? කිව්වොත් අහනවනම් ආත්මයි. අපට හිතලා හෝ කියලා හෝ හයියෙන් කෑ ගහලා කියලා හෝ කාට හරි කියවලා හරි කියලා හරි පාලනයක් ගන්න පුළුවන් නම් ආත්මයි. කාට කියලාද මේක පාලනය කරගන්න පුළුවන්? පුළුවන්. වෙන ආයතනයකට බාර දීලා ඒත් බෑ. දැන් ඔය සමහර දේවල් Tamanට පාලනය කරගන්න බැරි වුණාම ඒවා පිරිහෙනවා නම් ඒවා පාඩු සිද්ධ වෙනවා නම් තව ආයතනයකට දෙනවා. එහෙම දෙනවා. ඔව් එතකොට ඒගොල්ලන් පාලනය කරලා ඒක යම් ආකාරයක අභිවෘද්ධියක් ගන්න. දියුණුවක් සලස ගන්න. දැන් මේක එහෙම කරන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් මේ පාලනය නවත්තලා දෙන්න ග්‍රහයන්ට පුළුවන්ද? ඇයි බැරි? ග්‍රහ වලල්ලෙම තියෙන සිකුරු අඟහරු සෙනසුරු බුද හිරු සඳු ඔය සියලුම ග්‍රහයන්ගේ ඒ සියලුම ග්‍රහයන් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ටක කලාපයයි. එයාලගේ ආයුෂත් විතක්ෂණ 17යි. මේ ශරීරේ රූප කලාපවල ක්‍රියාකාරීත්වය චිතක්ෂණ 17යි උපරිම. එහෙනම් ඒ ග්‍රහයන්ට පුළුවන් ද මේකේ වෙනසක් ඇති කරන්න? එහෙනම් ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ වෙනසක් ඇති කරගන්න ඉබේ. දෙවියන් වහන්සේට බැයිද? ඇයි? දෙවියන් වහන්සේටත් තියෙන චිතක්ෂර 17ක් තුළ ඇතිව නැතිවන රූප ධර්මයන් විතරයි. එහෙනම් එයාලා කොහොමද අපිට පිට වෙන්නේ? ඒකයි දේවාදේ ප්‍රතික්ෂේප කළේ. මේක දෙවියන්ගේ නිර්මාණයකුත් නෙමෙයි දෙවියන්ට හදන්න පුළුවන් එකකුත් නෙමෙයි මේක. මේක පාලනය කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. අපි දේවවාදය පිළිගත්තොත් මිත්‍යා දිට්ඨි. නිර්මාණවාදය පිළිගත්තොත් මිත්‍යා දිට්ඨි. ආත්මවාදය පිළිගත්තොත් සාස්වත දිට්ඨි. ආත්මයක් නැහැ කිව්වොත් උච්ඡේද දිට්ඨි. ආත්මයක් තියනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. සාස්වත උච්ඡේද දිට්ඨි. පුබ්බේකත කම්ම ඒකත් ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ හේතුන්ගෙන් හටගන්නවා. දැන් හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ. දැන් උදේ වැහ තුල ඒ හේතුන් නෙමෙයි හේතු කම්මචිත්ත නාම ධර්ම දෙකයි. සීත උෂ්ණ ආහාර දැන් තියෙනවනේ මේ ප්‍රවෘත්තිය පැවැත්. රූප ධර්ම දෙකයි. එන හේතුන්ගෙන් නෙමෙයිද? අය ඒතකොට මේ හේතුන්ගෙන් හටගන්න මේ ධර්මතාවයන්ගේ තියෙන ශනික විනාශයක් නෙමෙයිද? ශනේන් නැතිවීමක්. එහෙනම් අනිත්‍යයි, දුකයි. ඒතර කිසි කෙනෙකුට කියලා මේක පාලනය කරගන්න, Tamanට පාලනය කරන්න ඒත් බෑ. තව කෙනෙකුට කියලා පාලනය කරගන්න ඒත් බෑ. ආයතනයකට බාර දීලා හදාගන්න ඒත් බෑ. එහෙනම් දෙවියන් වහන්සේට බාර දීලා. අන සම්මාදිට්ඨි. අන සම්මාදිට්ඨි. ඒ වැඩක් නැහැ කොතනකටවත් ගිහිල්ලා. මේක හදාගත්තේ Tamangeema සිතේ හැසිරීමේ හෙවත් එක් සිත තුළ ඇතිවෙච්ච කර්ම කියන ස්වභාවයෙන් නම් ඒ කර්ම ටික නැවත අපි හැදුවේ නැත්තම් මේ ප්‍රවෘත්ති නවත්ත ගන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මක්ෂේ ඥාන. ඒ සියලු කර්මයන් අලුතෙන් කර්ම හදන්නේ පැරණි කර්ම ටික ඉවර වෙලා යයි මේ භවයේ. අලුතෙන් කර්ම අපි හදන්නේ. ඒ කියන්නේ අලුතෙන් හේතු හදන්නේ. අලුතෙන් හේතු හදන්නේ නැත්නම් අලුතෙන් ඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයිගව භවයට නාසයක් දිවක් ඇසක් කනක් ශරීරයක් මොනවත් නැහැ. ඒ තමයි නිවන. නිවුණා. නිවීම. දැන් පැහැදිලිද? එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද? සහතික දුක්. දැන් සිතට. සහතික වෙන්නේ නැහැ. එකක් කිව්වට සහතික වෙන්නේ. තව රාශියක් විභාග කරලා බලන්න ඕනේ. එතකොටයි සහතික වෙන්නේ. අපිට එකකින් දෙකකින් සහතික වෙනවනම් ගැටලුවක් නැහැ හැබැයි. එහෙම වෙන්නේ ගොඩක් දුරට. එයි අපි ආවේ නিত্য සංඥාව තුල. කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් අපි ආවේ නিত্য සංඥාව තුලයි. අපි ආවේ සැප සංඥාව තුළ. අපි ආවේ ආත්ම සංඥාව තුළ. ඒක එක පාට මනසින් ගිලිහෙන්නේ නැහැ. එහෙනම් මේ අවබෝධය දිනු කරගත් දිනු කරගන්න ක්‍රමක්‍රමයෙන් නিত্য සංඥාව අයින් වෙනවා. ඒකට කියනවා ප්‍රහාණ සංඥා. නিত্য සංඥාව අයින් වෙනවා. සැපයි කියලා හිතාගෙන හිටපු සංඥා අදත් හිතාගෙන ඉන්නවා සැපයි කියලා මේ කොච්චර කිව්වද? නැත්නම් ඇහෙන් හොඳ රූප දැකිනීම හොඳයි සැපයි කියලා තමයි හිතන්නේ. ආස්වාදයක්. කණින් මිහිරි ශබ්දහනක ආස්වාදයක් කියලා හිතනවා සැපනේ සැපයි කියලා හිතනවා. නාසයෙන් හොඳ සුවඳක් ආග්‍රහණය කරනවනේ ඒ සැපයි කියලා හිතනවා. සුවයක් කියලා ආස්වාදයක්. ආස්වාදයක් නා සැපයක් නේ. හොයන්නේ. දිවෙන් ප්‍රණීත රසයක් විඳිනවනේ. ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒතර විඳිනවා නම් හැබැයි විඳින්න නැත්තම් නෑ. ତොර සැපයට ප්‍රතිපක්ෂයි. තොර සැපේ හොයන්නේ අපි. හැබැයි විඳිනවනම් සැපයක් හොයන්නේ ආස්වාදයක් හොයන්නේ. කයෙන් පහසක් ලැබලා ආස්වාදයක් හොයනවා. සැපේ සැපයි කියලා ගන්නවා. නෑ මේ අවබෝධය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ගන්නවා. ඒන්නේ අවබෝධය තුළ. පැහැදිලි අවබෝධය. ඒ පැහැදිලි අවබෝධයෙන් නම් එකක් දෙකක් පරීක්ෂා කළා අවබෝධය ලබා ගන්න බෑ. රහස්‍යයක් පරීක්ෂා කරන්න ඕනේ. එතකොට තේරෙනවා ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පිටත කෙනාගෙත් බලන්න. දැන් අධ්‍යාත්මයේ බැලුවා. පිටත කෙනෙක්ගේ ආ එහෙමත් බලන්න. අතීතයේත් එහෙමද කියලා බලන්න. අනාගතයේත් එහෙමද? නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? සැප ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද? ආත්ම ස්වභාවයක්ද අනාත්ම ස්වභාවයක්ද? ඇයි? ඊගා භවයට ගෙනිච්ච ත්‍රිසක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් එතන නිත්‍ය ස්වභාවයක් නෑ එතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඊගාව භවයට ගියත්. එහෙනම් ඒක ඊගාව භවයට ගියත් පුංචි පැවැත්මකට එයි. ඇවිල්ලා ජාතියෙන් පෙළයි. ජරාවෙන් පෙළයි. ව්‍යාධියෙන් පෙළයි. මරණයෙන් පෙළයි. ශෝකයෙන් කනගාටු දුක් දෝමනස්යන්ගෙන් පෙළෙනවා පීඩාවට පත් කරනවද නැද්ද? ඊගා භවයට ගෙනිච්චත් ආයි කරනවා. එහෙනම් අධ්‍යාත්මෙත් එහෙමයි බාහිරත් එහෙමයි අතීතයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි වර්තමානයේත් එහෙමයි හීන වශයෙන් සකස් වෙලා තියෙන ඒවත් ඒ විදිහම තමයි. ප්‍රනීත වශයෙන් සකස් වෙලා තියෙන ඒවත් තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය. දුර තියෙන ඒවා ඒවත් ඒ ස්වභාවයම තමයි. ළඟ ඉන්න කෙනෙක්ගේ ඒ ස්වභාවයම නෙමෙයිද? එහෙනම් මුළු විශ්වයම අනිත්‍යද? දුකද? අනාත්මද? බාහිර දෙයක් ගන්නවා. තියෙනවනේ. ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ සියලු රූප කලාප චිත්තක්ෂණ 17 තුළ ඉපද බින්දෙනවා එහෙනම් අනිත්‍යයි එහෙනම් සැපයට පක්ෂද දුකට පක්ෂද වනස්පති මහ කැලේ තියෙන වනස්පති මහ ගහත් ගහේ මුල්ලත් දිරලා වැටෙනවා. නැද්ද? ඒ මහ ගහත් කොයි වෙලේ හරි පොළොවට වැටෙනවා. එහෙනම් කොහෙද නිට්ටිය දෙයක්? දානිට්ටියද? හැබැයි හොඳට සිත ස්ථාවර වෙන්න ඕනේ. සිතට හොඳට සහතික වෙන්න ඕනේ. හොඳට සිතේ අනුගත වෙන්න ඕනේ. එතකොට ලෝකේ දිහා හොඳට බලන්න පියවියෙන් ඇසින් බලන්න පේන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි ලක්ෂණ තුන අනිත්‍යයි දුකයි අනාත්මයි. වත්තේ හදලා තියෙන මල් ටික හරි ලස්සනයි. Taman කැමතිව මල් ටික පර වෙන්නේ නැතුව පෙත්තක්වත් හැලෙන්නේ නැතුව හැම තියනවා නම් කැමතිද නැද්ද? හවස් වෙනකොට මොකද වෙන්නේ? ආත්මද අනාත්මද? ආ? Taman කැමති විදියට තියෙනවා නම් ආත්මයි. වෙන්නේ මොකද්ද? එහෙනම් මේ ලෝකේ ගෙයක් දොරක් ගත්තත් යාන වාහනයක් ගත්තත් ඉඩමක් කඩමක් ගත්තත් මිල මුදල් ගත්තත් රන් රිදී මුතු මැණික් ගත්තත් අඹ දරුවෝ ගත්තත් ඥාති මිත්‍රාදීන් ගත්තත් නিত্য ස්වභාවයක්ද තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්ද? ඇතිව නැතිවන ස්වභාවයක්ද තියෙන්නේ? බාහිර සියලුම රූප ගත්තත් ඒවා චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. උදය මේ. අධ්‍යාත්මයේ උදය මේ. බාහිර රූපේ උදය වේ. එහෙනම් නිට්ටයද? හොඳයි මේ වෙනස් වීම බාහිර දේවල් වල වෙනස් වීමත් අපේ සිතට පීඩාවක් ඇති කරන්නේ නැද්ද? පීඩාවක් ඇති කරනවා. සිත පෙළනවා පීඩාවක් ඇති කරනවා. ඒක නිරන්තරයෙන් එතකොට පෙළනවා නම් පීඩාවක් ඇති කරනවා නම් සැපයට පක්ෂද දුකට පක්ෂද? දුකටයි පක්ෂ. සැපයට විරුද්ධයි. ඒ පිළීමක් පීඩාවක් නම් තියෙනවා. ගහක් හිටෙව්ව ගහ වැඩිලා තියෙනවා. නැමිලා තියෙනවා ගේ පැත්තට. හැබැයි ගහට හරි ආදරේ. දැන් මොකද්ද කරන්නේ? ගේ අයින් කරනවද ගහ අයින් කරනවද? දැන් පෙළනවද නැද්ද? පීඩාවක් නැද්ද? ආ? එහෙම නැත්නම් අල්ලපුවත්ත පැත්තට බර වෙලා තියෙනවා. අල්ලපවත්තේ ගෙදරට මිදුලට වැටෙනවා, වහලට වැටෙනවා, පොල් ගෙඩි හරි, ගහේ තියෙන කෝස් ගෙඩි හරි, මොඩෙල් ගෙඩි හරි වැටෙනවා. දැන් සිතට පෙලීමක් පීඩාවක් නැද්ද නිරන්තර? හොඳයි. ඒ ගහේ තියෙන පළ හරියනකාර පළ දැරුවේ නැත්තම් සිත පෙළනවද පීඩාවටපත් කරනවා? ඉතින් බලන්නකො භෞතික බාහිර ලෝකයේ තියෙන දේවලුත් අපිට පෙලීමක් පීඩාවක් නැති කරන්නේ ශෝකයක් කනගාටුවක් නැති කරන්නේ. හැබැයි අල්ලගෙන ඉන්නවා අපි. අපේ සිත එතන ඇලෙනවා. ඒ ඇලෙන්නේ නොදන්න කම නිසා. ආයි හදන්න හදනවා ඉතින් අපි. ආයි හදන්න හැදුවත් ආයි තියෙන අර වෙනස් වීම නෙමෙයි. අනිත්‍ය ස්වභාවය නෙමෙයි. දුක්ඛ ස්වභාවය නෙමෙයිද? තමාගේ කැමැත්ත හැටියට පවත්න්න බැරි ස්වභාවයක් තියෙනවා. අනාත්ම ස්වභාවයක් තියෙනවා. මේක මනසට හොඳට අනුගත කරගන්න සහතික කරගන්න. එතකොට අපිට ඊ타මත්ම පැහැදිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියි තථාගතයන් වහන්සේ අනිත්‍යයි කියවනම් ඒක අනිත්‍යම තමයි. තථාගතයන් වහන්සේ යම් තැනක කිව්වනම් දුකයි කියලා ඒක දුකම තමයි. නේස් නේව සංඥා ඥා සංඥායතනේ තියෙන කල්ප 84000ක ආයුෂ තථාගතයන් වහන්සේ කිව්ව අනිත්‍යයි. කල්ප 84000ක් තථාගතයන් වහන්සේ දේශනා කරන අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. තමගේ කැමැත්ත හැටියට එතනත් ඉන්න බෑ. අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. ලක්ෂණ තුනක් තියෙනවද නේව සංඥා ඥා සංඥායතන? දැන් දිව්‍ය ලෝක හොඳයි කියලා දිව්‍ය ලෝකයන්ට කල්පනා කරනවා. එතන තියෙන්නේ නিত্যද? දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ විශ්වයේ කිසිම තැනක් මම මොහොතකටවත් වර්ණනා කරන්නේ. මොහොතකටවත්. සිපිල්ලම් ගහන තරම් කාලයකටවත් මම වර්ණනා කරන්නේ. සැපයි කියලා වර්ණනා කරන්නේ. එයි ඉපද බින්දිනවා. ඉපද බින්දෙනවා නම් උදේ වේ. ඒක නුවණින් දැක්කද ඥාන දර්ශනය. උද්‍යව්‍යා ඥාන දර්ශනය. හරි මට දැන් පේනවා උදේ වේ. හට ගන්නව නැති වෙනවා, හට ගන්නව නැති වෙනවා, හට ගන්නව නැති වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? අපේ සිතේ ලොකු වෙනසක් වෙනවා. මෙච්චර කාලයක් යම් දෙයකට ඇලිලා තිබුණා නම් ඒ ඇලීම දුර්වල වෙනවා. විශාල වස්තු ප්‍රමාණයකට අපේ සිත ඇලිලා තියෙනවා. මේ සියලු වස්තුන් අපි දකිනවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. එතකොට අර ඇලීමේ සිතට මොකද වෙන්නේ? තවදුරටත් ඇලෙයිද? ආයෙනම් අයින් කරන්නේ samudāre සත්‍යයයි. තේරුම් ගත්ත අවබෝධ කරගත්ත මේ සියල්ල දුක්ඛාරය සත්‍යයට අයිති මේවා දුකයි එහෙනම් අපේ සිත එතනට ආයෙ ඇලෙයිද නෑ ඇලෙනවා නම් ඇලෙන්න තියෙන්නේ මොකටද බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මොකක්ද? ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මොකක්ද? දුක. එහෙනම් ඇලෙන්නේ අන්න අවබෝධය තුළ බුදුරජාන් වහන්සේ දේශනා කරන ඇලීමයින් කරනවා. අවබෝධය තුළ තමයි ඇලීමෙන් ඈත් වෙන්නේ. ඒ නැති තාක්කල් කොච්චර කිව්වත් මේ තණ්හාව තමයි මේ පුනර්භවයට හේතු. තෘෂ්ණාවම තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් මොන විදිහට කිව්වත් ඇලිම අයින් කරන්නේ වෙන්නේ ඇලිම. අයින් වෙන්නේ. හැබැයි අවබෝධය තුල අවබෝධය තුල මනස අයින් වෙනවා. ඇලීමෙන් මනස අයින් වෙනවා. කරගන්නත් ඕනේ ඒකයි. ඇයි? ඇලෙන්නේ මනසින්. ශරීරයෙන් නෙමෙයිනේ භෞතික වස්තුන් වලට ඇලෙන්නේ ශරීරයෙන්ද මනසින්ද? මනසින් ඇලෙන්නේ. මනසින් අල්ලගෙන ඉන්නේ. තණ්හා උපාදාන වලට යන්නේ මනසින්. එහෙනම් අන්න ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන්නේ මොකද්ද? සමුදාරි සත්‍යය. හේතුව. ඇයි? ඒ හේතුව නිසා තමයි සියලු දුක් හැදුවේ. තණ්හාව නැමැති හේතුවයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද? සත්‍ය හතරයි ලෝකේ. චතුරාර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය ඇලීමේ ස්වභාවයන් 108 ආකාරයක් තියෙනවා. ඒ 108 ආකාරයෙන්ම ඇලීම නැවතුවද මහණෙනි එදාට සැනසෙලි. එදාට සැනසීම. එදාට විමුක්තිය. එදාට නිවන. එයා සියල්ලෙන් මිදුණා. එහෙනම් නිර්වාණ අවබෝධය සඳහා තෘෂ්ණාව සහ මුලින් අයින් කළ යුතුද? අයින් කළ යුතුයි. ඒ නිරෝධාරි සත්‍යයි. මාර්ග සත්‍ය මාර්ගයක් දේශනා කළා තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය. දැන් හරිද එතකොට? එහෙනම් මේ දෙකක් විතරක් පරීක්ෂා කළා හරියන්නේ. තව තියෙනවා දොරවල් හයක් ගන්න. අරමුණු හයක් ගන්න. ඒ පිළිබඳව ඉදිරියේදී කියනවා විඥාන හයක්. ස්පර්ශ හයක්, වේදනා හයක්, සංඥා හයක්, සංචේතනා හයක්, විතර්ක හයක්, ਵਿਚාර හයක්, තණ්හා හයක්, ස්කන්ධ පහක්, ආයතන 12ක් ධාතු 18ක් කුණප කොටස් 32ක් එකක් එකක් එකක් එකක් නෑර පරීක්ෂා කරන්න. සෑම එකක්ම පරීක්ෂා කරන්න. සෑම එකම බලන්න නිට්ටයයි සැපයි ආත්ම ස්වභාවයක්ද නිට්ටය සැප ආත්ම ස්වභාවයක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක්ද තියෙන්නේ කියලා පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න. ගැටලුව විසඳ ගන්න. තහවුරු කරගන්න. අනිත් සත්‍ය මොකද්ද? අනිත්‍යයි දුකයි එහෙනම් අපි අයයි දුකයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බැයි නම් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් මේක නිරන්තරයෙන්ම දුකකට නම් පක්ෂ දුකක්ම නම් ඇති කරන්නේ. ඒ පෙළනවා පීඩාවටපත් කරනවා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකේ. ඉතින් මං ඇයි ආයෙවට කැමති වෙන්නේ? අනසිත අයින් වෙනවා. ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් පහනට තෙල් දැහැලා තියෙන පිරෙන්න. අලුත් තිරේකුත් එක්ක. මොකද වෙන්නේ ක්‍රමක්‍රමෙන් ෂේ වෙනවද නේද? ඒ විදිහටම තණ්හාව අයින් කරන්න. ආයි තෙල් දාන්න එපා. ආයලෙන්න එපා. අවබෝධය තුල ආයලෙන්නේ. පහන් තිරයත් ඉවරයි තෙලුත් ඉවරයි. මොකද වෙන්නේ? නිවුණා. මනස නිවේ. අවබෝධය තුල නිවෙනවා. තෘෂ්ණාව මොහොතින් මොහත මොහොතින් මොහතේ සෑම දෙයක්ම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ක්‍රමක්‍රමයෙන් තෘෂ්ණාව දුර්වල වෙනවා. දුර්වල වෙලා දුර්වල වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිලා අර පහනේ තෙල් ඉවරයි තිරයත් ඉවරයි. ඒ ක්‍රමයටම තෘෂ්ණාව සාමුලින් නවසන්. එදාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ අර සුද්දාස්ඨක කලාප ක්‍රියාවකුත් නැහැ. නාම ධර්මයන්ගේ ක්‍රියාවකුත් නැහැ. ওই ක්‍රියාවක් තියෙන තැන තමයි දුක තියෙන්නේ. ක්‍රියාවක් තියෙන. පුජ්‍යලයකුත් නැහැ, සත්‍යයකුත් නැහැ, ජීවයකුත් නැහැ, කෙනෙකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ. හැබැයි ක්‍රියාවක් තියෙනවා. නොදන්න කම නිසා, නොතේරෙන නිසා, නොවැටහෙන නිසා ওই ක්‍රියාවට ඇලෙනවා මනස. අන්න අනිත්‍ය වශයෙන් දැක්කා, දුක්ඛ වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. සිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඈතට යනවා. ඒ යන්නේ ඇලීමෙන් ඈතට යන්නේ. තණ්හා උපාදාන වලින් ඈත් වෙන්නේ. ඒ නැති තාකල් තණ්හා උපාදාන. ඇලෙනවා තදින් ගන්නවා. ඇලෙනවද තදින් ගත්තා. නැද්ද? ඇලෙන තැන තදින් ගන්නවද නැද්ද? මගේ දුව. කාගේ දුවද? සුද්දාස්ත්‍රක කලාපය හා සිතුවිලි. දුවද? නිත්‍ය ස්ථර සදාකාලිකද? අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි. ତර මගෙත් නැහැ. මම කියලා කෙනෙකුත් නැත්තම් මගේ කියලා දෙයක් කොහෙත් මට අයිති කියන්නේ කොහොමද? මම කියලා කෙනෙකුත් නැත්තම්. අපිව රවට්ටලා නේද තියෙන්නේ. ඔය මෝහය මුදවන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ ධර්මය දැන් ඊටාම විවෘතයි පැහැදිලි, निराවුල්ව තියෙනවා. අවශ්‍ය කරන්නේ. මේ මානසික ක්‍රියාකාරීත්වය. නිවැරදි පැත්තට මග නොමග මග මග ඥාන දර්ශන විසුද්ධිය. නොමග යන්නේ නැතුව නිවැරදි මග යන්න ඒ සඳහායි බණ කිව්වේ.